යම් වෘත්තියන් වල නියැලෙනකොට රටක වයස් සීමාව අද අපි පුරවැසියෙක් වශයෙන් ගණන් ගන්නේ අවුරුදු 18. යම් පුරවැසියෙක් වයස් සීමාවක් දරන වයසක් වෙන්නේ අවුරුදු 25 කියන එක. අවුරුදු 25ක් වෙන ඕනම කෙනෙකුට රටක වයස් සීමාව දැරිය හැකියි. එවැනි අවස්ථාවක අවුරුදු 20ත් 25ත් අතර ඕනම කෙනෙක් තමුන්ගේ වගකීම නැත්නම් ගැතියාව තෝරගන්න වෙනවා. ඉතින් මේ 25 දී වයසින් දරන්න හැකි පුද්ගලෙක් වීමට අපේ රටේ වරම් තිබියදී අවුරුදු අවුරුදු 40ක් ගෙහිලා දරුවෝ හදලා ඉවරලා වෘත්තිය පුහුණුවක් සහ රැකියාවක් හොයාගන්නවා කියන එක ඇත්තටම විහිළුවක් වෙනවා. ආවට ගියාට සීමාවල් පනවන එක ඒ තරම් කාලෝචිත නෑ කියන එකයි මගේ අදහස.